ආයිබෝන් සම්මා සම්බුදු සරණයි සුපින්නත් ඔබ හැම දිනාටම ධර්මෙහි Tamanට ගැටලු සහගත නොදන්නා තැන් සැක හැර දැන ගැනීම Taman දන්නවා නමුත් එය හරියටම නිවැරදිදයි ඔබ නොදන්නවා නම් එවැනි සැක ඇති තැන් සැක හැර දැන ගැනීම සඳහා ඔබට අත දෙන ඔබට මග කියා දෙන කාංකා විතරණී වැඩසටහන බොහෝ දෙනා අතරේ තාමත්ම ලිංගතුව ඉතාමත්ම ආකර්ශනීයව සිත් තුළ පළපදියම් වෙච්ච නමක් හැටියට මේ වැඩසටහනේ නම අද වෙන විට පත් වෙලා තිබෙනවා. හැම මාසයකම පළවෙනි සහ තුන්වෙනි සෙනසුරාදා නැත්නම් ශනිදා දවසේ රාත්‍රී 9ට වගේම පසුදා අලුයම 3ට සහ 11:30ට මේ වැඩසටහන නැවත විකාශය වෙනවා. කරදිවලල්ලෙන් නිහා සත් සමුදුරින් නිහා ඈත දුරු රටවල ඉන්න ශ්‍රී ලාංකීය බෞද්ධයන් බොහෝ දෙනෙක් මේ වැඩසටහන නරඹනවා වගේම ඔබට මේ අන්තර්ජාලය හරහා මෙම වැඩසටහන් නැරඹීමේ අවකාශයත් වැඩසටහන ප්‍රචාරය විකාශය වුවාට පසුව ලැබෙන බව අපි ඊටමත්ම සතුටින් සිහිපත් කරනවා. අදත් මේ සාර කතිකාවත ධර්ම විවරණය සඳහා මේ ස්ථානයට සම්ප්‍රාප්ත වුණු තමන්ගේ ධර්මඥානය අනුනට ඊටමත්ම සදහැසිතින් බෙදා හදා දෙන සංයුක්ත තැටි, ඒ වගේම පොත්පත් සහ අනෙකුත් විවිධ මාධ්‍ය ඔස්සේ නූතන තාක්ෂණයත් එක්ක එකට ගලප්පාගෙන ධර්මයේ ව්‍යාප්ත කිරීමේ මහඟු මෙහෙවරක නිරත වන සමින්ද රණසිංහ මහත්මයාව අපි තාමත්ම ගෞරවයෙන් ආයිබුවන් කියලා පිළිගන්නවා. එතුමන් මේ පවත්වන වැඩසටහන පසුගිය දිනවල අපි බාහිර පටගත කිරීමක් හැටියට හැම මසකම අවසාන ඉරිදාවේ උදැසන 8 සිට දහවල් 1 දක්වා බෞද්ධ මහා සම්මේලන ශාලාවේ බෞද්ධාලෝක මාවතේදී ක්‍රියාත්මක වුණා. ඉතින් පසුගිය කාලවකවානුව පුරාවටම එවැනි ලෙස පටිගත කරපු බාහිර පටිගත කිරීම ලෙස පටිගත කරපු වැඩසටහන තමයි ඔබට නරඹන්න ලැබුණේ. කාලාතුරකට පස්සේ අද අපි බෞද්ධ මාධ්‍ය ජාලයේ පිහිටි ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ ආර්.ජී. සේනානායක මාවතේ ඉඳගෙන තමයි මේ වැඩසටහන ඔබ වෙත ගෙනෙන්නේ. ඉතින් අපි තාමත්ම සතුටින් අද වැඩසටහන සඳහා ප්‍රවේශයක් ලබා ගන්නවා. දැන් පසුගිය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 දස බල ධරස්ස චතුවේ සාරජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දසබල ධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දසබල ධරස්ස චතුවේ සාරජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු සුපින්වත්නි අපි පසුගියදා කතා කළ නැත්නම් ශරීරයේහි කොටස් පිළිබඳව පසුගිය කාලවකවානුවේ කතා කළා. එයත් එක්කම ඔබට භෞතික වශයෙන් දකින්න ස්පර්ශ කරන්න විඳින්න පුළුවන් වෙන ශාරීරියේ කොටස් පිළිබඳව කරපු විග්‍රහයත් එක්කම ඊට යාබදෝම යන මාතෘකාවක් ඔස්සේ අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ තමයි සක්කාය දිට්ඨිය. මේ කිසියම් කෙනෙක් අස්මිමානය, මමය, මාගේය කියන හැඟීම කියලා අර්ථ ගන්නවොත් ඉන්නේ එහෙම මේ ශාරීරියේ කොටස් අපි තදින් අල්ලාගෙන සිටීම ගැන තමයි මෙහිදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙය සක්කාය දිට්ඨියෙන් තොරවීම නිවන් දැකීමේ ප්‍රාථමිකම නැත්තම් ප්‍රධානතම මාර්ගයක් පළමු කොටම එළඹෙන මාර්ගයක් වෙන සෝතාපන්න වීම සඳහාත් බොහෝ සෙයින් බලපානවා. තමන්ගේ කියන හැඟීම අත්තර ගත්තට පස්සේ තණ්හාවෙන් විනිර්මුක්තව ඔබට නිවන කරා ඒ සංසාර ക്ഷേම භූමිය කරා විමුක්තිය කරා ළඟා වෙන්න පුළුවන්කම තිබෙනවා. එසේනම් අපි අත්හල යුතුයම අන්තයක් හැටියට තමයි සක්කාය දිටිය සැලකෙන්නේ. අපි අද ඒ පිළිබඳව ඔබේ දන්නා වූ කාරණා නිවැරදි කරගන්නත් නොදන්නා වූ කාරණා දැනගන්නත් අවකාශ සලස්වන්නයි සූදානම අපි ආරාධනා කරනවා එසේනම් සමිඳ රණසිංහ මහත්මයාට මේ ශරීරයේ කොටස් අපි අහලා තිනවා 32යි කියලා. සමහර අය කියනවා 42යි කියලා. කීයක් ඇත්තටම ශරීරයේ කොටස් තිබෙනවද ඒවා කොයි ආකාරයෙන්ද බෙදිලා විහිදිලා තියෙන්නේ ශරීරයේ කොටස් ගත්තාම භාගතුන් වහන්සේ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන යනුවෙන් ධාතුන් ගණනාවකට බෙදෙනවා. දැන් මජ්ක්‍ධිම නිකායේ ධාතු විභංග සූත්‍රයේදී නම් මේ විදිහට භාගතුන් වහන්සේ හය ආකාරයකට බෙදලා දක්වලා තියෙනවා. ඉතින් ඒ පටවි කොටස් ගණන ගත්තාම 20ක් ලැබෙනවා කේසා ලෝමා නඛා දන්තා තචෝ ආදී වශයෙන් පඨවි කොටස් 20ක් තියෙනවා. ආපෝ කොටස් පිත්තං සෙම්හං පුබ්බෝ ලෝහිතං ආදී වශයෙන් 12ක් තියෙනවා. ඉතින් බොහෝ දෙනෙක් මේ දෙතිස් ගුණපය කියලා හඳුන්වන්නේත් මේ පඨවි කොටස් 20 සහ ආපෝ කොටස් 12ට. ඉතින් නමුත් මේ හොඳින් බෙදා දැක්වීමේදී තේජෝ කොටස් හතරකුත් පැමිණෙනවා. ඉතින් ප්‍රධාන වශයෙන් බොහෝ දෙනෙක් මේ පඨවි ආපෝ කොටස් ගැන දන්න නිසා තේජෝ කොටස් ගැන විස්තර කරනවා නම් ශරීරය උණුසුම් කරන තේජෝ ධාතුවක් තියෙනවා සන්තාපන කියලා. ඉතින් ශරීරයේ වයසට යවන තාපයක් තියෙනවා. තේජෝ කොටසක් තියෙනවා. ඒකට කියන්නේ ජිරාපන තේජෝ කොටස කියලා. ශරීරය දවන දෙවිලි ඇඟේ දෙවිල්ලක් එනවා කියලා කියන්නේ දැඩි වේදනාවක් එනවා. ඒ විදිහට ඇඟ දවන වේදනාවක් තියෙනවා පරිදහන කියන නමින් එය හඳුන්වන්නේ. ඊට අමතරව අප යම් ආහාරයක් පානයක් ගන්නවා නම් ඒ ආහාර පාන දිරවන පාචක අග්නියක් තියෙනවා. ඉතින් මෙන්න මේ ප්‍රධාන තේජෝ කොටස් හතර අපිට ලැබෙනවා මේ ශරීරය ගැන විස්තර කරද්දී ඊට අමතරව වායෝ කොටස් හයක් තියෙනවා. උද්ධංගම වාතය කියලා කියන්නේ මේ ඇඟේ උඩු අතට එහෙම නැත්නම් ඉහළට යම් වාතයක් යම් වේගයක් එනවනම් අපි කියන්නේ මේ කැස්සක් එනවා. එහෙම නැත්නම් කිඹුමක් එනවා. නැත්නම් වමනයක්. දැන් වමනේ කරනකොට ඇඟේ මාංශ පේශීන් ක්‍රියාත්මක වෙනවා. ඒ තියෙන සියලු සියලුම දේ උඩු අතට තල්ලු කරන්න. ඉතින් ඒ ඒ වාතයට කියන උද්ධංගම වාතය කියලා. ඊට අමතරව මල මුත්‍ර පිට කිරීමේදී වගේ පාවිච්චි වෙන අධෝගම වාතයක් තියෙනවා. ඊට අමතරව මේ කුස තුල තියෙන වාතයට කියන කුච්චිසය කියලා. ඊට අමතරව දැන් ඒ ඒ කොටස් වල බඩවැල් අතර හෝ කොටස් කොටස් වශයෙන් තියෙන වාතයට කියනවා කොට්ටාසවාතය කියලා. ඒ කොට්ටාසවාතය හැරුණාම අපේ මේ අතපය ක්‍රියාත්මක වෙන්නේ මේ අතක් ඔසවන්නවා එහෙම නැත්නම් පහත් කරනවා එහෙම නැත්නම් ඇහිපිය ගන්නවා ආදී සියලුම දේ හිස හරවනවා ආදී සියලුම අංග ක්‍රියාත්මක වෙන වාතයට කියනවා අංගමංගානුසාරී වාතය කියලා. ඒට තමතරව ප්‍රධාන වශයෙන් අපේ ආස්වාස ප්‍රාස්වාසය වාත කොටසක් හැටියට සඳහන් වෙනවා. ඉතින් මම හිතන්නේ වැඩියෙන් අපි මමත්වය දක්වන්නේ මම හිතන්නේ ආස්වාස ප්‍රාස්වාසයට. මොකද මේ ප්‍රාණයක කෙලින්ම සම්බන්ධයි කියලා හිතනවා. ඊට අමතරව දැන් මේ පඨවි ආපෝ තේජෝ වායෝ කොටස් ගත්තාම තමයි 42ක් එන්නේ. පඨවි ආපෝ කොටස් දෙක විතරක් ගත්තොත් 32ක් එනවා. නමුත් ඊටත් අමතරව තව තියෙනවා ආකාශ කොටස්. ඒ කියන්නේ කන් සිදුර නැහැ සිදුර මුව සිදුර ආදී <clears throat> මේ ශරීරයේ තියෙන සිදුරු ආකාශ ධාතුව අපේ හිස් තැනක් වුණත් අපි අල්ලගෙන ඉන්න ආකාශ ධාතුවත් අපි මගේ කියලා අල්ලගෙන ඉන්නේ. අපි ඉදිරියට සාකච්ඡා කරමු මේ අපි කොහොමද මේ අපේ තියෙන ධාතු කොටස් අල්ලගෙන ඉන්නේ. ඔව්. අතරම ඒක තමයි අපි ඊළඟට අවධානය යොමු කරන්න හදන කාරණාව අපේ ස්වභාව ධර්මයේම අපිට ලැබුච්ච ශරීර අංග ප්‍රත්‍යංග අපි අල්ලගෙන ඉන්නවා. අපේ කියලා, මගේ කියලා. මියන තාක්කල් මේවා රැක බලා ගන්නවා. අපි නොදන්නවා වුණාට ඔබට තව සුළු වේලාවකින් අපේ සමිඳු රණසිංහ මහත්මයා පහදලා දෙවි කොයි තරම්නම් අපි මේ සමහර නොවටිනා දේවල් වලට වටිනාකමක් ආරෝපණය කරලා එය රැකගන්න, එය නතු කරගන්න, එය ශරීරය තුල රඳවා ගන්න කොයිතරම් උත්සාහ කරනවද? ඒක Tamanට විතරක් අයිති කරගන්න කොච්චර වෙරදරනවද කියලා. ඒ කාරණාව හරි රසවත්. ඒ වගේම මතක් කරන්න ඕනේ අපිට ආරම්භයේදී සම්නිටුමන් කරන්න නොහැකි වුණා 2004 වසරේ අභාව પ્રાપ્ત වෙන්න යදිච්ච කිත්මිනි ද සිල්වා මහත්මිය ආදරණීය භාර්යාව ස්වාමි දියණියට පින්පෙත් පුදන්නට එංගලන්තයේ පදිංචි ආදරණීය ස්වාමි පුරුෂයා එතුමා බොහෝ විට කැමති නැහැ තමගේ නම් ගොත් සඳහන් කරනවාට ඒ නිසා එතුමන් තමයි සදැහැති දායකත්වය ලබා දෙන්නේ මේ වැඩසටහනට. එවැනි අය තමයි කාංකා විතරණේ වැඩසටහන සඳහා දායකත්වය දක්වන්නේ. ඉතින් ඒ නිසා පුල පුලා බලා සිටමින් මොකද සතියක් හැර සතියක් තමයි වැඩසටහන විකාශය කරන්නේ. ඒ නිසා ඒ සඳහා සදැහැති දායකත්වය දක්වනවා. ඒ පුණ්‍යානුමෝදනාව ඒ ආකාරයෙන් සිද්ධ වේවා කියලාත් අපි ප්‍රාර්ථනා කරනවා. මම කැමති සමිඳුරණ සිංහ මහත්තයත් එක්ක ආයමත් සාකච්ඡාවට එළඹෙන්න සාකච්ඡාවට එබී බලන්න. මෙහිදී මේ කොහොමද අපි අල්ලගෙන ඉන්නවා කියලා කියන්නේ මේ කොටස් කොහොමද අල්ලගෙන ඉන්නේ අපි අතින් පයින් අල්ලනවා නෙවෙයි මේ කියන්නේ හිතින් අල්ලනවා නැත්නම් හිතෙහි නිදන්ගත කොට තබා ගන්නවා කොහොමද මේක සිද්ධ වෙන්නේ මේ කාරණේ සිද්ධ වෙන්නේ දැන් අපිට නොදැනෙන ආකාරයෙන් අපේ තණ්හාව ක්‍රියාත්මක වෙනවා අපේ තණ්හාව ක්‍රියාත්මක වෙන ආකාරය අපි දන්නවනම් ඒ කියන්නේ අපි සමුදේ සත්‍යෙන් කොටසක් දන්නවා කියන එකයි සැබවින්ම තියෙන දේ නම් අපේ තණ්හාව කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලාවත් කොහෙද තියෙන්නේ කියලාවත් අපි දන්නේ නැති එකයි. ඔව්. ඒකෙදි දැන් අපේ අපි ගත්තොත් එහෙම මේ කන් සිදුර නැහැ සිදුර වගේ තැනක් දැන් මේක හිස් අවකාශයක් වුණාට අපි මේ හිස් අවකාශයත් අල්ලගෙන ඉන්නේ. ඒ බව අපිට මතක් වෙන්නේ සාමාන්‍ය වෙලාවකට මතක් වෙන්නේ නැහැ. නමුත් මේ කන් සිදුරට යම් සත්වයක් ගියොත් කුඩා කුඩා කෘමියෙක් ගියොත් එම අපිට ඒ වෙලාවට හිතෙනවා මේ මගේ කන මේ මගේ කන් සිදුර මේ කන් සිදුරට කිසිම සත්‍යයක් ඇතුල් වෙන්න හොඳ නැහැ. මම කැමති මේ කන් සිදුර කලින් තිබ්බ විදියට නිදහසේ තියනවාට. එම නිසා ඒ සත්වයා ඉවත් කිරීමට දැඩි වෙහෙසක් ගන්නවා. ඉතින් ඒක තමන් උත්සාහ කරලා තමන් ඉවත් කරන්න හදනවා. එහෙම නැත්නම් වෛද්‍යවරයෙක් ළඟට හරි ගිහිල්ලා ඒ දේ කරන්න හදනවා මොකද මේ තමන් ඒ තමන්ගේ හිස්තැන් පවා සිදුරු පවා අල්ලගෙන ඉන්නේ. මේ ආකාරයට මේවා පැවතිය යුතුයි. අපි ගත්තොත් එම ශරීරයේ තියෙන ලේ මම කවුරු හරි කායෙන් හරි අහලා බැලුවොත් එම ලේ වලට තණ්හාවක් තියනවාද? එකපාරටම කියන්න පුළුවන් නෑ. මට එච්චර තණ්හාවක් ලේවලට නෑ. මොකද දන් දෙනවත් එක්ක මම ලේ දන් දෙනවත් එක්ක. දන් දෙන කොටස දැන් තණ්හාව අතහැරලා තමයි දෙන්නේ. නමුත් ඉතුරු කොටස දෙන්න ටිකක් බය වෙනවා. ඉතින් දැන් සමහර කෙනෙක් කියන්න පුළුවන් මේ මගේ අතක තුවාලයක් වුණත් ඒ එළියට එන ලේ පිළිබඳ තණ්හාවක් මට නැහැ. මට තියෙන අප්‍රියතාවයක්. ඉතින් මම පුළුවන් තරම් එයින් ඉවත් වෙන්න බලනවා. නැත්තම් ඒ ලේ පිහදාලා දාන්න බලනවා. නමුත් අපි බලමු මේ වගේ අවස්ථාවක් අපි පාරේ ගමන් කරන විට හදිසි අනතුරකට ලක් වෙනවා. ඒ වෙලාවේ අපව දැඩි විශාල තුවාලවලට ලක් වෙලා ඒ ලොකු අනතුරකට ලක් වෙලා මේ අපිට සිහි නැති වෙනවා. ඉතින් අපි ටික වෙලාවකින් සිහිය ලැබිලා බලනකොට අපිට පේනවා අපේ අතක් හරි පයක් හරි කැඩිලා විශාල රේ ප්‍රමාණයක් ගිහිලා තියෙනවා. ඉතින් කල්පනා කරලා බැලුවම ශරීරයේ මෙච්චර ලේ තියෙනවද කියලා හිතෙනවා මේ තාම මට ජීවේ තියෙනවා පණ තියෙනවා මේ ලේ තාම ගලනවා එහෙනම් මේ ලේ තවදුරටත් ගැලුවොත් මගේ මරණය සිද්ධ වෙයි. මේ ලේ කියන්නේ මගේ ජීවිතය. එහෙම නැත්නම් මගේ ප්‍රාණය. මගේ ආත්මය. මේ ලේ රැකගත්තොත් ආත්මය රැකෙනවා. ආත්මය රැකගන්න ඕන නම් ලේ ටික රැකගන්න ඕනේ කියලා දැඩි තණ්හාවක් මේ ඇඟේ පවතින ලේ ටිකට ඇති වෙනවා. Tamante ඒ සිහිය එන්නේ ඒ අවස්ථාවට ආවහම විතරයි. අනික් වෙලාවටත් මේ තණ්හාව විගාව තියෙනවා. නමුත් අපිට ඒක මතක් වෙන්නේ නැහැ අපේ ඥානීය මදිකම නිසා අවබෝධ වෙන්නේ නැහැ. ඉතින් මේ ලේ පිළිබඳව තණ්හාව මේ ආකාරයෙන් තියෙනවා කියලා දැනගන්න මෙවැනි දුෂ්කර අවස්ථාවකට පැමිණෙන්න ඕනේ. ඊට අමතරව දැන් අපි කතා කරොත් එම හුස්ම පිළිබඳව ආස්වාස ප්‍රාස්වාස පිළිබඳව බොහෝ දෙනෙක් ආස්වාස ප්‍රාස්වාසය පිළිබඳ තියෙන භාවනාව කරන්න කැමතියි. එහෙම නැත්නම් මේ ආස්වාස ප්‍රාස්වාස තමන්ගේ කියලා හිතනවා. දැන් ඒ කාලේ සමහර විතල තියෙන මේ ආස්වාසය නැත්නම් ප්‍රාස්වාස වාතය ආස්වාස වාතය නැත්නම් ප්‍රාස්වාස වාතය තමයි ප්‍රාණය කියලා. ඉතින් මේ ප්‍රාණය ඇතුළට යනවා එළියට එනවා. ඇතුළට යනවා එළියට එනවා. මේ ප්‍රාණය තමයි මේ වාතය කියලා කියලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් නාගසේන මහතෙරුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා එක්තරා ඇමතිවරේ. ස්වාමීනි ප්‍රාණය කියන්නේ මේ ආස්වාස ප්‍රාසස වාතයට නේද කියලා. එතකොට නාගසේන තෙරුන් වහන්සේ අහනවා ප්‍රාස්වාස වාතය පිට වුණාම නැවත ඇතුළට ආවේ නැත්නම් ඒ වාතය ඔහු මැරෙනවද? කියන කාරණය ඇහුවාම ඒ අමතිවරයාට හරියට උත්තර දෙන්න බැරි වෙනවා. ඉතින් නාගසේන තෙරුන් වහන්සේ අහනවා මේ දිග නලා පිමිනවා. ඒ දවස්වල ඒ හිමාලයේ අසල තියෙනවා මේ මේ ඊටාම දිග නලා. අඩි ගාණක් දිගයි. ඉතින් මේ නලා පිඹින මිනිස්සෙකුගේ ප්‍රාශ්වාස වාතය ශරීරයෙන් පිට වුණාම ඒ දිග නලාව ඔස්සේ ගිහින් ඈතටම අතහැරෙනවා. ඒ නලාව පිඹලා ඔහු වෙන ආශ්වාසයක් ගත්තොත් ප්‍රාශ්වාස වාතය නලාව තුලින් යවලා වෙන ආශ්වාසයක් ගත්තොත් ඔහු මැරෙනවද? ඔහුගේ ජීවේ නලාවත් නලාව තුලින් ගිහිල්ලා අතරමං වෙනවාද. ඉතින් ඒ අමතිවරයා කියනවා ස්වාමීනි මේ තරම් බර කාරණා නම් මට තේරෙන්නේ නැහැ කියලා ඒ ප්‍රශ්නේ එතනින් නවත්තනවා. නමුත් දැන් අපි දන්නවා මේ මේ ආස්වාස් ප්‍රාස්වාසයේ තියෙන තණ්හාව පිටකේ සඳහන් කරන්නේ ජීවිතේ තියෙන තණ්හාව තරම් ලොකුයි. ඒ නිසා මේ ආස්වාස ප්‍රාස්වාසය කියලා කියන්නේ ජීවිතයත් මරණයත් අතර සම්බන්ධතාවයක්. කියන්නේ සංසාරෙම අවබෝධ වෙනවා ආස්වාස ප්‍රාසස් අවබෝධ වුණත් හරියට. Hmm. ඉතින් ආස්වාස ප්‍රාසස් වලට කවුරු හරි දැනගන්න කැමති නම් කොච්චර තණ්හාවක් තියනවද කියලා hmm. සුළු පරීක්ෂණය කරන්න තියෙන්නේ. Hmm. නහය කටයි වහගෙන සුළු වෙලාවක් ආස්වාසවත් ප්‍රාසස්වත් කරන්න නැතුව මොහොතක් ඉන්නකොට තමන්ට තේරෙනවා ඊළඟ කොච්චර ඊළඟ ආස්වාසේ කොච්චර වටිනවද ජීවිතේ තරම් වටිනවා. ඉතින් දිය ගිලුණාමත් ඔය අත්දැකීම එනවා දැන් දියේ ගිලුණ කියලා Tamanට තේරුණාම Taman වෑයම් කරනවා දියෙන් ගොඩට එන්න. එහෙම නැත්තම් තවත් වෙලාවක් ගත වුණොත් මේ ආස්වාස කරලා තියෙන වාතය ටික ටික පිට වෙන්න ගන්නවා. ඉන්පසුව Tamanට නවත්තගෙන ඉන්න බෑ. මේ Taman අවල තියෙන ජලය ඒ ජලය ආස්වාස කරලා වැඩක් නැහැ. මට ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. කියලා මේ Tamanට ආයාසයෙන් නවත්තගෙන ඉන්න හරි අමාරුයි. බොහොම හොඳ පාලනයක් තියෙන පුද්ගලයෙකුට ඇරෙන්න යම් වෙලාවක් හෝ නවත්තගෙන ඉන්න අමාරු වෙනවා. නමුත් එක්තරා මොහොතකට පස්සේ Tamanට Tamanව පාලනය කරගන්න බැරුව ගිහිල්ලා ජලය හරි ආස්වාස කරන්න පෙළඹෙනවා. ඉතින් ඒ තරමට අපි ආස්වාසයට ප්‍රාස්වාසයට තණ්හාව තියෙනවා. ජීවිතේට තරම් තණ්හාවක් තියෙනවා. අර අන්තිම හුස්ම දක්වා සටන් කරනවා කියලා කියන්නේ. ඔව් අන්තිම හුස්ම දක්වා. දැන් ඇත්තටම දැන් අපි මේ කතා කරන්නේ රූපස්කන්ධයේ කොටස් ගැන මම මේ කතා කරේ. නමුත් ඒ රූපස්කන්ධය කියන එක මේ ශරීරය තමයි ප්‍රධාන. නමුත් මේ අවට තියෙන රූපයත් අපි තදින් අල්ලගෙන ඉන්නවා. දැන් තමන්ගේ මිල මුදල්, ඉඩකඩම්, ගෙවල් දොරවල් හොඳින් තදින්ම අල්ලන් ඉන්නවා. කොටිම කියනවා නම් දැන් අපි කිව්වොත් එහෙම හොඳ ධනවත් පුද්ගලයෙක්. අපි දුප්පත් පුද්ගලයෙක් නම් පොඩ්ඩයි තියෙන්නේ ඒ ටික රැක ගන්න ඕනි කියලා කවුරුත් හිතනවා සාධාරණයි. සාධාරණයි කියලා හිතනවා. නමුත් මේ අපි හිතමු ඉඩම් අක්කර ගණන් තියෙන පුද්ගලයෙක්. ඒ ඉඩමට යන්නෙත් නෑ බලන්න නිතර. සැරෙන් සැරේ ඉතින් බොහොම කාලයකට පස්සේ යන්නේ. මයින් දන්නෙත් නෑ. මයින් දන්නෙත් නෑ. නමුත් ආරංචි වුණොත් මේ මහා විශාල ඉඩමක හරි කුඩා බිම් කැබැල්ලක කවුරු හරි පැලක් කටවගෙන ඉන්නවා. එහෙම නැත්නම් කඩයක් දමාගෙන ඉන්නවා කියලා ඔහුට ඒ වෙලාවට තමයි තණ්හාව ඇති වෙන්නේ මේ බිම් ප්‍රමාණයත් මගේ මේ බිම් ප්‍රමාණයත් රැක ගන්න ඕනේ කියලා. ඔහු ඉතින් කතා කරලා විසඳන්න බැයි නම් අඩදබර කරලා හෝ නඩු කියලා හෝ යම් මාර්ගයකින් ඒ ඊඩම් කැවල්ල Tamanට ආයි අයිති කරගන්න හිතනවා. ඉතින් මේ මේ කාරණය මට හිතෙන්නේ ඉතින් අපි හැමෝටම තියෙනවා. ඉතින් මේ මායයටත් මේක තියෙන හින්දා තමයි අපිට මේක මිදෙන්න දෙන්න ඇත්ති දැන් අපි හිතමු ඇමරිකාව වගේ විශාල රටකින් ඉඩම් අක්කරයක් කිල්ලොත් අපිට දෙන්නේ ඒ ඉඩම් නැති හින්දා නෙමෙයි මොකද රජ කෙනෙක් කැමති නැහැ ඒ රාජ්‍යකින් කොටසක්වත් අඩු වෙනවට ඉතින් මාර්යාගේ භූමි ප්‍රදේශය කියලා කියන්නේ රාජ්‍ය කියලා කියන්නේ යම් පුද්ගලයෙකුට රාගයේ ද්වේෂයේ මෝහයේ තියෙනවා නම් ඒ පුද්ගලයා මාර්යාගේ රාජ්‍ය තුල ඉන්නේ. ඉතින් යම් පුද්ගලයෙක් මේ බුදුදහම අනුව නිවැරදි බුදුදහම අනුව ක්‍රියාත්මක වෙනවා නම් ඔහු ඒ රාජ්‍යයෙන් කැඩිලා ඉවත් වෙනවා. ඉතින් රජ කෙනෙක් කැමති නැහැ තමන්ගේ රාජ්‍යයෙන් කොටස් අඩු වෙනවට. ඉතින් මෙන්න මේ වගේ තණ්හාවක් විය යුතුයි මායයට මේ මිදෙන්න හදන පුද්ගලයෝ පිළිබඳ ඒ බාධාවක් කරන්න සිතන සිතුවිල්ල සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ. මොකද නැත්තම් මේ මායාවේ දිව්‍ය සුවයට හානියක් වෙන්නේ නැහැ තව කෙනෙක් නිවන් දැක්කා කියලා. රාග දේශ මොහ තුනී කරලා නැති කරලා නිවන් දැක්කා කියලා මායාවේ දිව්‍ය සුවයට හානියක් වෙන්නේ නැහැ. නමුත් මායා බාධා කරන්න පෙළවෙනවා කියලා අපේ බුද්ධාවේ සඳහන් වෙනවා. ඉතින් අර මේ කාරණාවත් විශේෂයි මේ අපි හැමෝටම මේ සක්කාය දිට්ඨිය තියෙනවා. සෝවාන් වෙනකම්ම සෝවාන් වෙනකම්ම තියෙනවා. ඉතින් සෝවාන් වෙන්න බැරි ප්‍රධානතම හේතුව තමයි සක්කාය දිට්ඨිය නැති කරන්න බැරිකම. ඉතින් තමන්ට හිතනවා මේ ඇඟේ තමන් ඉන්නවා. මේ ඇඟ තුල තමන් ඉන්නවා. එහෙම නැත්නම් මේ ඇඟ පුරාවට තමන් ඉන්නවා. නැත්නම් මේ නොඑක ආකාරයෙන් දැන් අපි කලින් වතාවේ සක්කාය දිට්ඨි ආකාර හතරක් රූපස්කන්ධය පිළිබඳව පැදිලි කරා. එයින් පළවෙනි කාරණය තමයි <clears throat> රූපය තමන්ගේ ආත්මය කියලා හිතනවා. එතනදී තමන්ගේ ඇඟම රූපය කියලා හිතනවා. ඔව්. ඒක වෙන් කරන්න බෑ. හරියට පහන් දැල්ල වගේ දැල්ලේ වර්ණයත් දැල්ලත් වෙන් කරන්න බෑ. වර්ණය යම් තැනක තියෙනවා නම් දැල්ලත් එතන තියෙනවා. දැල්ල යම් තැනක තියෙනවා නම් වර්ණයත් එතන තියෙනවා. එතකොට වර්ණයයි දැල්ලයි වෙන් කරන්න බෑ. මේ දෙවෙනි ආකාරය තමයි මේ ආත්මය රූපවත් කියලා හිතන එක. ඒ කියන්නේ හරියට ගහ ඡායාවන්තයි. ගහ ඡායාව සහිතයි කියලා හිතන එක. ඉතින් ඒ ඒකමේදී මේ ගහ කියන්නේ වෙන එකක්. ඡායාව කියන්නේ වෙන එකක්. දැන් අපි ගහ හැටියට දකින්නේ ආත්මය. එතකොට මේ දෙවෙනි ක්‍රමයේදී රූපය ආත්මය කියලා ගන්නෙ නැහැ. තමන්ගේ සිත ආත්මය කියලා හිතනවා ආත්මය මෙවැනි ඇඟක් සහිතයි රූපයක් සහිතයි කියලා හිතනවා. ඒක ගහ ඡායාව සහිතයි කියලා හිතනවා වගේ. ගහ වෙන් කළා දැනගන්න පුළුවන්. ඡායාව වෙන් කළා දැනගන්න පුළුවන්. නමුත් ඒ දෙක වෙන් කරන්න බෑ. යම් තැනකින් වෙන් ඕන ආකාරයට සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් සමහරු මේ අර රූප වලදී අඳිනවා මේ මැරුණාම මේ පුද්ගලයෙක් මැරුණාම ඒ දේහයෙන් නික්මෙනවා මේ ආත්මය කියලා දෙයක්. ඉතින් මේ කෙලින්ම බොඩි ගැන කතා කරලා ඇස්ටල් බොඩි ඇස්ටල් බොඩි කියන එක. ඉතින් දැන් ඒකෙදි එය කෙලින්ම බුදුදහමට විරුද්ධයි. දැන් සමහරු මනෝකාය කියලා සඳහන් කරනවා. මේ මනෝකාය කියලා දෙයක් තේරවාදී දහමේ නැහැ. තේරවාදී දහමේ තියෙන මනෝමය කාය කියලා වචනයක්. එයින් අදහස් වෙන්නේ චුල්ලපන්තක මහරහතන් වහන්සේට වගේ තමන් වගේම තව ශරීර නිර්මාණ කරන්න තියෙන හැකියාව. නමුත් මේ මනෝකාය ගැන ඉතින් ටෙලිනාට්‍ය පවා හැදිලා තියෙන යුගයක මිනිස්සු හිතනවා විශේෂයෙන්ම මේ අපේ බුදුදහමෙත් මේ මනෝකාය තියෙනවා කියලා. මනෝකායක් තියෙනවා නම් ආත්මය කියලා එකක් තියෙනවා. එහෙමනම් අනාත්ම ස්වභාවයක් නැහැ. එතකොට මේ තේරවාදී දහමේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන මේ ප්‍රධාන ලක්ෂණ තුන ඒ තුනෙන් ප්‍රධානතම බිඳින්න අමාරුම දේ තමයි මේ අනාත්ම කියන එක. මොකද අපිට හිතෙන්නෙම මම කියලා කෙනෙක් මේ ඇඟ ඇතුලේ ඉන්නවා. මගේ කියලා දේවල් තියෙනවා. කියන කාරණාව තමයි විශේෂයෙන්ම තේරෙන්නේ. ඉතින් ඒකෙදි මේ මනෝකාය කියන එක පිළිගන්නවා නම් කවදාවත් සෝවාන් වෙන්න බෑ. ඒකත් හොඳ පණිවිඩයක් වෙයි මං හිතන්නේ. සමහර විට මේ කෙනෙක් කියනවනේ මේ ස්වාමීන් වහන්සේලා පවා සමහර සෝවාන් කියලා තමන් විසින්ම තමන් කියාගෙන ඉද්දි ඔය උත්තරේ දෙනව නෑ. එහෙම වෙන්න බෑ. හේතුව සෝවාන් වෙනවයි කියලා කියන්නේ මේ සංකාදිතිය නැති කිරීම. මම සෝවාන් මම සෝවාන් කියලා ලෝකෙ පුරා කියව කියව ඇවිදින්න ඕනේ නෑ. මම රහත් වෙලා ඉන්නේ මම බුදුහාමුදුරුවෝ හා සමයි ඊළඟ මෛත්‍රී බෝධ බෝධිසත්වයන් වහන්සේ තමයි මම කියලා ආදි වශයෙන් පුරසාරම් දොඩන පිරිසට කිසියම් ආකාරයක චෝදනාවක් එල්ල වෙනවා වියත් සමාජයෙන් නෑ එහෙම එන්න විදියක් නෑ. දහම හරියටම දන්නවනම් ඔබ ඔය කතාව කියන්නේ නෑ. ඔබට එහෙම කියන්න බෑ කියලා. ඒකටත් මේක ගලප ගන්න පුළුවන් නේද? මෙහෙමයි දැන් සෝවාන් වුණ පුද්ගලයෙක් හෝ සකදාගාමි අනාගාමි කවුරු හරි කියනවා නම් මම සෝවාන් වෙලා කියලා. බුදුදහමේ තියෙනවා මේ ආර්යයන් වහන්සේලාට තියෙන විශේෂ ගුණයක්. අල්පේච්ඡතාවය කියලා. ඒ අල්පේච්ඡතාවය ඒ පුද්ගලයාට නැහැ. ඒකට කියන අධිගම අල්පේච්ඡතාවය කියලා. මොකද අල්පේච්ඡතාවය කියන එක හතර ආකාරයකට කියලා තියෙනවා. ප්‍රත්‍යල්පේච්ඡතාවය, අධිගම අල්පේච්ඡතාවය, දුතංග අල්පේච්ඡතාවය සහ මේ පරියත්‍ය අපේච්ඡතාවය අල්පේච්ඡතාවය කියලා අල්පේච්ඡතාවය හතර ආකාරයකට කියනවා. එතනදී අපි වෙනම වැඩසටහනකදී සියලු දේවල් සාකච්ඡා කරමු. මෙතනදී මේ අධිගම අල්පේච්ඡ අපේච්ඡතාව කියලා කියන්නේ තමන් අධිගමයක් ලැබුවාම ඒ අනුන්ට කියන්නේ නැහැ කියන කාරණාව. ඊටාම කලාතුරකින් කියලා තියෙන ප්‍රසිද්ධිය කියලා නැහැ. ඒ කියලා තියෙන්නේත් තවත් රහත් වෙන පුද්ගලයෙකුට වගේ ඊටාම ලොකු ප්‍රයෝජනයක් ගන්න කෙනෙකුට මිසක් එයත් පෞද්ගලිකව කියලා මිසක් මේ ප්‍රසිද්ධිය ප්‍රකාශ කළ නැහැ බොහෝ සෙයින්ම. මේ එහෙම ප්‍රසිද්ධිය ප්‍රකාශ කරන කාරණේම ඒ පුද්ගලයෝ අධිගමයට පත් වෙලා නැහැ. ඒ පුද්ගලයෝ පිළිබඳ මේ මහිච්ඡතාවයක් තියෙනවා. මොකද මේ ඉච්ඡාව කියන කාරණාව කියලා තියෙන්නේ අත්‍රිච්ඡතා පාපිච්ඡතා මහිච්ඡතා අපිච්ඡතා කියලා හතරකින්. ඉතින් අත්‍රිච්ඡ කියලා කියන්නේ අනුන්ට හම්බෙන එක තමන්ට හම්බෙනවට වඩා හොඳයි කියලා මේ අනුන්ගේ දේ තමන්ට ඕනේ කියන අර අර පොඩි ළමයින්ට සෙල්ලම් බඩුවක් දැක්කහම තව සෙල්ලම් බඩුවක් අරන් ඉන්න තමන් අතේ සෙල්ලම් බඩුවක් තිබ්බත් තව ළමයෙක්ගේ සෙල්ලම් බඩුවක් ඕන වෙනවා වගේ තියෙන එකක් කියලා තියෙන්නේ. ඒක පිටකේ අටකතාවේ පැහැදිලි කරන්නේ ස්වාමීන් වහන්සේලා දෙනමක් පිංසිකාව දිද්දී දෙනට දෙනමටම අඹ ගෙඩිය ගෙඩිය පූජා කරාම අනික් ස්වාමීන් වහන්සේට දුන්න අඹ ගෙඩිය වඩා ඉදිලා කියලා ඒක ස්වාමීන් වහන්සේ නමකට හිතෙනවා. ඒක අත්‍රිච්ඡතාවය කියලා හිතන කියලා තියෙනවා. ඉතින් පාපිච්චතාවය කියලා කියන්නේ තමන් සද්ධාවන්තයෙක් නෙමෙයි. නමුත් සද්ධාවන්තයෙක් හැටියට අනුන්ට පෙන්නනවා. තමන් සීලවන්තයෙක් නෙමෙයි. නමුත් සීලවන්තයෙක් හැටියට තමන්ව දැනගන්න ඕනි කියලා හිතලා උත්සාහ කරලා තමන් මේ පිළිබඳව කියනවා. ඉතින් තමන් දානපතියෙකුත් නෙමෙයි. තමන් දානපතියෙක් කියලා අනුන්ට දැනගන්න එක එක දේවල් කියනවා. එහෙම නැත්නම් තමන් ප්‍රඥාවන්තයෙක් නොවි තමන් ප්‍රඥාවන්තයෙක් කියලා දැනගන්න කාරණා අනුන්ට කියන එක තමයි පාපීචතාවය කියලා කියන්නේ. මහිච්ඡතාවය කියලා කියන්නේ තමන් ඇත්තටම සද්ධාවන්තයෙක්. නමුත් ඒ තියෙන සද්ධාව අනුන්ට පුන පුනා කියනවත් අනුන් දැනගත්තත් හොඳයි කියලා කැමති වෙනවා. ඉතින් මේක මේ මේ රහතන් වහන්සේලාට නෑ. මේ ආරයන් වහන්සේලාට නෑ. තමන් සීලවන්තයෙක් වෙලත් තමන් සිල්වතෙක් කියලා අනුන්ට කියන්නේ නෑ. දැනගන්න ඉඩ හරින්නේ නැහැ. තමන් දානපතියෙක් වෙලා හෝ ප්‍රඥාවන්තයෙක් වෙලා මේ තමන් ප්‍රඥාවන්තයෙක් කියලා අනුන්ට දැනගන්න ඉඩ හරින්නේ නැහැ. ඉතින් ඒක එහෙම කරනවා නම් ඒක මහිච්ඡතාවය කියන කොටසට වැටෙන අපේක්ෂතාවයට නෙමෙයි. ඉතින් මේ අධිගම අපේක්ෂතාවයේ තියෙන පුද්ගලයෙක් තමන්ගේ අධිගමය කියන්නේ නැහැ. මොකද විශේෂයෙන්ම කියන්නේ නැහැ කියලා කියනවා. ඊටාම කලාතුරකින් මේ මේ පිටකේ සඳහන් කරලා තියෙන තැන්වල රහතන් වහන්සේලා කෝටි ගණන් ගැන සඳහන් කරලා තියෙනවා. නමුත් තමන්ගේ අධිගමය යම් ක්‍රමයකින් හරි දැනගන්න ඉඩ හැරලා තියෙන ස්වාමීන් වහන්සේලා 14යි. ඉතින් ඒකත් විශේෂ කාරණා හින්දා මිසක් මේ ප්‍රසිද්ධ දේශනාවකදී කවදාකවත් එහෙම ප්‍රකාශයක් කරපු බවක් නම් කියලා නැහැ. ඉතින් ඊට අමතරව සඳහන් කරන්න තියෙන්නේ මේ මම කියලා කතා කරන එක. මම කියලා කතා කරන එක භාගතුන් වහන්සේත් කරලා තියෙනවා. ඒක සම්මුති දේශනාවේදී මම කියලා කතා කරනවා මගේ කියලා කතා කරනවා. මොකද මමයි වෙස්සන්තර ඒ කාලේ මමයි වෙස්සන්තර කියලා කියලා තියෙනවා. ජාතක කතාවල සම්මෝධානයේදී කියවෙනවාමයි අනිවාර්යෙන් එකල අහවල් වෙලෙන්දානම් බුදු මම්ම වේ කියලා. මම්ම වේ. මම්ම වෙම්මයි කියලා. මම්ම වෙම්මයි කියලා කියලා තියෙනවා. ඉතින් ඒකෙදි ඒකට කියන්නේ සම්මුති දේශනාව කියලා. දැන් පරමාර්ථ දේශනාව වෙනස්. භාගතුන් වහන්සේ සම්මුති දේශනාව දේශනා කරාම ඒක සම්මුතියෙන්ම හිතලා සම්මුතියෙන්ම දේශනා කරන්න කියලා කියලා තියෙනවා. භාගතුන් වහන්සේ පරමාර්ථයෙන් යම් දෙයක් කිව්වොත් දේශනා කරොත් පරමාර්ථයෙන් හිතලා පරමාර්ථයම දේශනා කරන්න කියලා කියලා තියෙනවා. නමුත් මේ දෙක අතර තියෙන සම්බන්ධතාවය තමන් විදර්ශනා කරද්දී විදර්ශනා ඥාන වලට හිත දියුණු වෙද්දී සම්බන්ධතාවය මනාකොට වැටහිලා පැටලුම් සියල්ල අත මේ निराකරණය වෙනවා. නමුත් එතකන් තමන් දේශනා කරද්දී ඒ පැටල් පටලවන්නේ නැතුව අනුන්ට පටලවන්නේත් නැතුව ඒ දේශනා ක්‍රමයටම නෙය්‍යාර්ථය නීතාර්ථය කියලා වචන වලින් මේක ධර්මයේ සඳහන් වෙන්නේ. ඉතින් ඒ විදිහටම මේ සම්මුති දේශනාව සම්මුති විදිහටත් පරමාර්ථ දේශනාව පරමාර්ථ විදිහටත් දේශනා කරන්න කියලා. මොකද දැන් අනාත්මය කියන එක මුලින්ම කිව්වොත් එම දැන් කෙනෙකුට කිව්වොත් එම වරදවලා දන් දෙන්න අවශ්‍යතාවයක් නැහැ. සිල් ගන්න අවශ්‍යතාවයක් නැහැ. කොටිම කියනවා නිවන් දකින්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒ මොකද දැන් නිවන් දකින්නේ පටවි වලට සහනයක් දෙන්නද? Taman කියලා කෙනෙක් නැත්තම් කියලා කවුරුහරි ප්‍රශ්නයක් ඇහුවොත් එම උත්තර දෙන්න බැරි වෙනවා. ඉතින් මොකද මේ සහනය ලබන්න හදන්නේ කවුද කියන කාරණාවේදී සම්මුතියෙන් තමයි මේක පටන් ගන්නෙ. පරමාර්ථයෙන් අවසන් වෙන්නේ. ඉතින් ඒ නිසා මේ අධිගම පිළිබඳ ප්‍රකාශ කිරීම ගැන කියන්න තියෙන ඉතින් මම කියලා කතා කරන්න පුළුවන්. නමුත් බොහෝ දෙනෙක් එහෙම තමන්ගේ අධිගමය ප්‍රකාශ කරලා නැහැ. බුද්ධ දේශනාව තුළ මේ අල්ලා ගැනීම කියන කාරණාව දැන් අපි මමය මාගේ කියලා අල්ලාගෙන මේ දෙතිස් කුණපු කොටාශය මේ මගේ ඇහැ ඇහැට රොඩ්ඩක් ගියොත් හරි අමාරුයි කනට කලාඳුරු පිරුණොත් ඒක එහි ඉඩ දෙන්නේ නැහැ තියෙන එක අරන් දානකම් අපිට නිවනක් නැහැ එහෙම නැත්නම් අපේ කකුලක තුවාලයක් හැදුනොත් එහෙම ඒක දැන් මැරෙයි කියලා හිතන තරමට චූටි තුවාලයටත් අපි ලත වෙන අවස්ථා තියෙනවා. මේ ශරීරය තිබෙන ඇල්ම ආදරේ වගේම ලේ ටිකක් ගියොත් එහෙම සමහරවිට තමන්ගේම ලේ දැකලා කලන්තේ දාලා ඇදගෙන වැටෙන සමහර අය ඉන්නවා. ඒතකොට ඔය ආදී වශයෙන් ගත්තාම බැඳීම කියන කාරණේ නැත්නම් අල්ලා ගැනීම කියන කාරණේ බුද්ධ දේශනාවේ කොහොමද සඳහන් වෙන්නේ? ඔව් දැන් අපි හිතමු මේ ලේ පිළිබඳ තියෙන තණ්හාව. දැන් ඇඟ පුරාම ලේ තියෙනවා. ඇඟ පුරාම මම කියලා කෙනෙක් ඉන්නවා. කියන කාරණාව දැන් මේ දේශනාවේ ගත්තාම ක්‍රම හතරකට රූපස්කන්ධය පිළිබඳ තණ්හා විස්තර කරනවා. එතනදී මේ තුන්වෙනි ආකාරය අත්තනිවා රූපං කියන ආකාරය. ඒ කියන්නේ මලයි සුවඳයි වගේ. දැන් මලයි සුවඳයි වෙන් කරන්න බෑ. නමුත් මල වෙන එකක් සුවඳ වෙන එකක්. හැබැයි මලේ කොතනද සුවඳ තියෙන්නේ කොතනද සුවඳ නැත්තේ කියලා කියන්න බෑ. මල පුරාම සුවඳ විහිදිලා තියෙනවා. ඉතින් අපි කියන්නේ මල සුවඳවත් කියලා. ඒ වගේ මේ මේ ලේ කියන එක අපි හිතනවා මුළු ඇඟ පුරාම පැතිරලා තියෙනවා. තමන්ගේ ජීවය කියන්නේ ලේ. එහෙම නැත්නම් තමන්ගේ ආත්මය කියන්නේ ලේ. මොකද මේ කොහෙන් කැපුවත් පොඩි තුවාලයක් වුණා ලේනවා එතන. ලේනවා එතනින්. හැම තැනම ලේ තියෙනවා රුධිරනාලිකා කේශනාලිකා ආදී හැම ඔව් ඉතින් අර ඒකෙදී ලේ කියන කැඟ පුරාම පැතිරලා තියෙනවා මම යම් තැනක ඉන්නවනම් ලේ ඒ හැම තැනම තියෙනවා වගේ හැඟීමක් තියෙනවා දැන් අපි හිතනවා දැන් නියපොත්තක් කපලා අයින් කරනවා නම් එතන මම නැහැ මොකද මේ ඒ කපන නියපොත්තේ මම නැහැ නමුත් අර නියපොත්තේ සම්බන්ධ වෙලා තියෙන කොටස තුවාල වුණොත් එතනින් ලේ ගලනවා එතන මම ඉන්නවා මට අයිති ඉතින් අර අර ඒ විදිහට මේ මලයි සුවඳයි වගේ මලයි සුවඳයි වගේ අපිට මේ සම්බන්ධ කරන්න පුළුවන් මේ ලේ වලට තියෙන තණ්හාව. මල පුරාවටම සුවඳ තියෙනවා. ශරීරය පුරාවටම ලේ තියෙනවා වගේ. ඉතින් දැන් හුස්ම කියන එක සම්බන්ධ කරද්දී හරියට මේ සෙවනැල්ල වගේ. ඒ කියන්නේ හුස්ම කියන එක වෙනම දෙයක්. ඒක පිටටත් යනවා. ඇතුළටත් එනවා. හැබැයි නමුත් කෙලින්ම සම්බන්ධයි ආත්මයත් එක්ක. කොතනින් හරි මේ ඇඟ ඇතුලේ තැනකින් හුස්ම සම්බන්ධයි ජීවයට. එතකොට අර ගසයි සෙවනැල්ලයි වගේ. ඒක දේශනාවට සම්බන්ධ වෙන්නේ ඒ ආකාරයට. ඉතින් දැන් සමහරලාට මේ ශරීරයේ තියෙන උණුසුම ගත්තොත් එහෙම දැන් අපි උණුසුම කොයිතරම් තදින් අල්ලගෙන ඉන්නවද කියනවනම් මේ ඇඟේ යම් රස්නයක් තියෙනවනම් අපිට හිතෙන්නෙත් නෑ මේ මේ මගේ ආත්මය කියලා හිතනවා කියලා. නමුත් මේ උණුසුම නැති වෙන අවස්ථාවක අපිට විශේෂයෙන්ම හිතනවා දැන් මගේ පාදයේ ටික ටික සීතල වෙගෙන යනවා. අල්ලලා බැලුවත් පාදයේ උණුසුමක් නැහැ. අප්‍රාණික ගතියක් තියෙනවා. ඉතින් තවදුරටත් මේ සීතල ඇඟ ඇතුලේ පැතිරුණොත් එහෙම උණුසුම නැතුව ගියොත් එහෙම ප්‍රාණයත් ඒකම නැතුව යනවා. ඒ කියන්නේ මේ උණුසුම මගේ ප්‍රාණය. නැත්තම් මේ මගේ ප්‍රාණය මේ උණුසුම සහිතයි. ඒ විදිහට මේ මලයි සුවඳයි වගේ සම්බන්ධ කරන්න පුළුවන්. ඊට අමතරව දැන් අපේ මේ අංගපංගානුසාරී වාතයේ මේ අතපය හොලවන ශක්තිය අපි දැන් හිතනවා මේ දැන් මහල්ලෙක් දැක්කහම තරුණයෝ hina වෙනවා. මොකද ඇයි ওই තරම් හිමින් වැඩ කරන්නේ ශක්තියක් නැද්ද මේ වැඩක් කරගන්න බැයිද කියලා. නමුත් Taman පහළුණාමත් ඒ දේ සිද්ධ වෙනවා. මේ තරුණ පුද්ගලයෙකුට තමන්ගේ ශක්තිය තමන්ගේ ජීවය වගේ දැනෙනවා. ඉතින් මේක මේ වෙන් කරන්න හරි අමාරුයි. ඒ ජීවය යම් තැනක තියෙනවා නම් ඔහුගේ ශක්තියත් ඒ හැමතැනම තියෙනවා වගේ. ඉතින් මේ මේ වගේ කාරණා සම්බන්ධ වෙන්නේ නිකන් මලයි සුවඳයි කියන ආකාරයට කියලා තමයි ප්‍රධාන වශයෙන් පැහැදිලි කරන්න වෙන්නේ. ඊට අමතරව දැන් ඔය අපි ওই චිත්‍රවලදී අඳින්නේ ආත්මයක් කියලා දෙයක් හරියට පාදයන් වල ඇඟිලි හැම අඳින්නේ නැතුව නිකන් යන්තමට හැඩයක් විතරක් අඳිනවා. දැන් අපි ওই මහායාන භාවනා ක්‍රම තියෙනවා. භාවනා කරද්දි ඒ පුද්ගලයාගේ ආත්මය ශරීරයෙන් එළියට ගමන් කරනවා. රිදී නූලකින් සම්බන්ධ වෙලා තියෙනවා කියලා ඒ මහායාන ක්‍රමවල කියන්නේ. අපේ බෞද්ධයයි සැලකෙන සමහර ග්‍රන්ථවලත් මේව සඳහන් කරලා තියෙනවා බොහෝ බෞද්ධ හිතන්නේ මේව තේරවාදය කියලා. තේරවාදයේහි මේ ආත්මය එළියට આવන ක්‍රමයක් නැහැ. ආත්මය කියලා දෙයක් නැහැ කොටිම කියනවනම්. ඉතින් මහායානයේ තියෙනවා මේ ආත්මය එළියට යනවා. ඒ ආත්මය එළියට ගිහාම ඊටාම සිහින් රිදී නූලකින් ඇඟට සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට අර ආත්මය රූපවත්. ඔව්. කියන එකට එන්නේ. ඉතින් අර එතනදී දැන් ඔය මහායාන භාවනා ක්‍රමය ගැන සඳහන් කරනවා නම් ඒකෙදි පුළුවන් දුරට ගිහිල්ලා මේ මගේ ඇඟ මෙතන තියෙද්දි මගේ ඇස් දෙකත් මෙතන තියෙද්දි කන් දෙකත් මෙතන තියෙද්දි ඒ ආත්මය දුරට යවලා දුර තියෙන දේවල් බලන්න පුළුවන් දුර තියෙන දේවල් අහන්න පුළුවන්. ඉතින් මේක අපේ තේරවාදී බුදුදහමට කෙලින්ම විරුද්ධයි. ඉතින් මේක මේ බොහෝ මේ ග්‍රන්ථවල සඳහන් වෙනවා මේ මම දන්න විදිහට. නමුත් මේක නාගසේන මහරතන් වහන්සේගෙන් ඇහුවාම මේ කාරණේ සැබෑවක්ද කියලා. ඉතින් උන්වහන්සේ පිළිතුරු දෙන්නේ මේ ආකාරයට. ඉතින් ඔය කියන ආත්මයට මේ ඇස් දෙක නැතුව පේනවා ඔය කියන ආත්මයට මේ කන් දෙක නැතුව ඇහෙනවා ඒ ආත්මය පිටදි විතරක් නෙමෙයිනේ පිට බලන්න පුළුවන් ඇත්තේ. තමන්ගේ තුල ඉඳදිත් බලන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙනම් පින්වත්නි ඔය ඇස් දෙක උගුල්ලන්න එතකොට මේ තියෙන මස් වලින් හැදිච්ච ඇස් දෙක ගිල්ලුවාම ආත්මයට හොඳින් එළිය බලන්න පුළුවන් වෙයි කියලා. ඉතින් එතනින්ම වැටහෙනවා ප්‍රශ්නේ අහන කෙනාට මේ ආත්මය කියලා දෙයක් ඇතුලේ නැහැ. ඒ ආත්මයට දකින්න බෑ මේ ඇස් දෙක නැතුව කියන එක. දැන් අපේ භාවනා ක්‍රමවල දුර තියෙන දේවල් දකින්න ක්‍රමයක් තියෙනවා. ඒක ඇවිල්ලා චතුර්ථ ධානයට වඩලා හිත තමන්ගාව තියෙන්නේ. තමන්ගේ ශරීරය තුල තමයි හිත ඇති වෙනවා කියලා භාගතුන් වහන්සේ දේශනා කරන්නේ. නමුත් ඒ හිතේ බලෙන් දුර බලන්න පුළුවන්. දිබ්බ චක්කු වගේ වේද. දිබ්බ චක්කු කියන්නේ ඒක. ඉතින් එතකොට එතනදී සිත ගමන් කරන්නේ නැහැ දුරට. සිත තමන්ගාව ඇති වෙන්නේ. නමුත් සිතේ ශක්තිය වැඩි නිසා දුර බලන්න පුළුවන්. දුර තියෙන දැන් මේ මහායාන භාවනා ක්‍රමයේ තියෙන ගිහිල්ලම බලනවා. මේ මනෝ කායකින් මනෝමය නෙවෙයි මනෝ කායකින් ගිහිල්ලා බලනවා. ඉතින් ඒ ඒ කාරණේ නම් මිත්‍යා දෘෂ්ටියක්. ඒකත් මේ ආත්ම වාදය පිළිබඳ මේ හොඳම තැනකට මේ ගේනවා මොකද බොහෝ දෙනෙක් මේ කාරණා ඇහුවම රැවටෙනවා. ඇත්තටම ආත්මය තියෙනවා. දැන් ඔය අන්තරාභවය ගැන කතා කරනවා. මරණයටපත් වුනහම මේ ආත්මය උඩ සැරිසරනවා. ඔව් ඒ කාරණාව පොඩ්ඩක් පැහැදිලි කරනොත් මේ හොඳයි. මොකද මේ බොහෝ මලගෙවල් වල කතා කරන දෙයක් අපි දැකලා තියෙනවා. කොහේ හරි ඉඳන් බලාගෙන නැති නේද දැන් ඉතින් අපේ දේහයට මොකද වෙන්නේ කියලා. අපේ තාත්තා මේ ගිය ඇතුලේ මැති කියලා එහෙම සහ කාලාන්තරයක් ගියාට පස්සෙත් සමහර මේ නක්ෂාස්ත්‍ර ජ්‍යොතිෂකරුවන් සහ මේ ශාස්ත්‍ර කියන්නන් ආදී අය කියනවා මේ තාම ඉන්නවා අරයා මේ පින් දෙනකන් යන්නේ නැහැ. ඒ අදිවශයෙන් කියන ඔය ඔය කතන්දරේ මොකක්ද? මෙතන සම්බන්ධ වෙන්නේ කොහොමද? දැන් මෙහෙමයි මේ කියන්න තියෙන්නේ දැන් <clears throat> මේ බුදුදහමේ මූලිකම දේශනාව මේ භව වල භවයකින් මිදෙන්න බෑ කියන එක. භවයෙන් මිදෙන්න බෑ. ඊට අමතරව ඉපදිලා නැති මොහොතක් නෑ. ඔව්. යම් පුද්ගලයෙක් සතෙක්ව මැරුවොත් එහෙම ඒ මරපු මොහොතෙම ඒ සතා ඉපදෙනවා. ඉපදෙන එක නවත්ත ගන්න බැරි නිසා තමයි භාගතුන් වහන්සේ කියන්නේ මේ තණ්හාව කියන්නේ වඩුව ඒ වඩුව මේ ඇඟ හදලා දෙනවා පංචස්කන්ධය හොයලා දෙනවා හදලා දෙනවා ඉතින් ඒක තණ්හාව නැමැති කැණි වඩල නැති කරපුවාම මේ වහලේ ඉවරයි කියලා කිව්වේ ඒකයි අනක ಜಾති සංසාරම් කියන්නේ ඔව් ඉතින් අර ඒකෙදි කියන්නේ මූලික දේශනාවෙන් පිටට යනවා මේ කතාව ඒ කියන්නේ හරියට දැන් අපි කර්ම මොනවා කරලා තිබුණත් මරුණාම පොඩි විවේක කාලයක් හම් වෙනවා කියන එකයි මේකෙන් කියන්නේ අන්තරාභවය කියන එක. ඒ අන්තරාභවය කියන එක මේ බුද්ධහමේ නෑ. ඒකත් ඒකත් මහායාන මතයක්. කොසල් රජතුමාගේ ආදරණීය මෙහෙසිය මල්ලිකා දේවිය අසදෘශ මහා දානයක් දීලා වුණත් අකුසල කර්මයක් නිසා අයහපත් ආත්ම භාවයක් නැත්නම් දුගතිෙහි ඉපදිලා සතියකට පස්සේ නැවත දිව්‍ය ලෝකෙ ඉපදුනා කියලා ඒ අවස්ථාවේදී මේ කොසල රජුරවිලා හන හන වතාවට මේ බුදු පියාණන් වහන්සේ අදිෂ්ඨාන බලයෙන් ඔහුට ඒක අහන්නට මේ අමතක කරවලා අවසානයේ ඇහුවට පස්සේ කියනවා හරි දැන් සුගතියිනි කියලා. ඔය ආදි වශයෙන් ගත්තාම දැන් එතනත් අවශ්‍ය නම් ඒ කර්මය ඵල නොදී දිව්‍ය ලෝකෙම යන්න පොඩි බ්‍රේක් එකක් ගන්න තිබුණා ඔබ කියන විදිහ නේද? නමුත් එහෙම ඒකක් බුද්ධ ආගමේ නෑ කොහේ හරි උපදින දැන් මං අහලා තියෙනවා අශෝක රජතුමා 84000ක් වෙහෙර විහාර කරලත් අවසානයේ පිබුරෙක් වෙලා ඉපදුනා කියලා ඉතා සීමිත කාලයකට. ඒ අනුව ඔබතුමා කියන දේ ඒ කාරණාවලුත් මම හිතන්නේ පැහැදිලි කරගන්න පුළුවන්. අපි මේ